ධම්මං මුනි රාජස්ස සනන්තු සංග මක්ඛදං ධම්මස්සව විපක්කාය මේ ගිය චේත විමුක්තියා පංච ධම්මා පරිපාකාය සංවත්තන්ති හතමේ පංච ඉදමේ ගිය බික්ඛු කල්යාණ මිත්තෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ අපරිපක්කාය මේ ගිය චේතෝ විමුක්තියා අයං පඨමෝ ධම්මෝ පරිපාකාය සංවත්තති තී සින්වත්නි අදත් පොය දවසේ මේගිය සූත්‍රය මාත්‍රකා කරමින් ධර්ම දේශනාව පැවැත්වීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේගිය සූත්‍රය කියන්නේ භාවනා යෝගීන්ට ඊ타ත්ම ප්‍රයෝජනවත් භාවනා ගුණ වැඩි දියුණු කර ගැනීමට බෙහෙවින් උපකාර වෙන සූත්‍ර දේශනය. ඒ නිසා හැමදෙනාම ඉතා හොඳින් ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව කටයුතු කරලා තමන්ගේ බලාපොරොත්තු සාර්ථක කරගෙන ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට වෑයම් කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේගිය තෙරුන් වහන්සේට වදාළ දේශනාවේ කොටසක් මාතෘකා වශයෙන් සබාගත්. මේකට පුංචි නිදානයකුත් තියෙනවා. ප්‍රථමයෙන්ම ඒ නිදානයත් තේරුම් කරලා දුන්නාම ඉතා ප්‍රයෝජනවත් වෙනවා. එක් කාලයක භාග්‍යවතන් මහන්සේ චාලිකානුවරට නුදුරෙහි චාලික පර්වත සමීපයේහි කරන ලද විහාරයක වැඩ වාසය කළා. ඒ කාලයේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළේ මේගිය තෙරුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ උපස්ථායක තනතුරට පත් කරගන්න තෙක් නොඑක් තෙරුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා නාගසමාල නාගිත උපවාන සුනක්ඛත් චොන්ද සාගත මේ ගිහ යන මේ තෙරුන් මහන්සියලා. ඉතින් මේ විදියට මේ කාලයේ මේ ගිය තෙරුන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නේ. දවසක් මේගිය හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා ස්වාමීනි මම ජන්තු කියන ගමට පින්දපාත යන්න කැමති පින්දපාත යන්න ඕනෑ කියලා බුදුරජාණන් වහන්සේට දන්වා සිටි ඉතින් බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. ඊට පස්සේ මේ ගිය හාමුදුරුව හඳ පරවාගෙන පාත්‍ර සිවුරු අරගෙන ඒ ජන්තු කියන ගමට පින්න පාත වැටියා. පින්න පාත කරගෙන දාණය වැළඳීම සඳහා ඒ නුදුරෙහි තියෙනවා කිමිකාලා කියලා ගඟක් ඒ කිමිකාලා ගන්තරට වැටේ. මේ ගන්තරදී දාණයෙහිම වළඳලා ටිකක් වෙලා මේ ගඟ ආයිනේ ගන්තර එහාට මෙහාට සක්මන් කළා. මෙතන ඊටාම රමණීය නිශ්චල තැනක්. අතුපතර වැටෙන ගස් වලින් පිරීලා සිසිල් සෙවන මනස්කාන්ත වූ ගන්තර දැක මේඝේතරන් මහන්සේගේ සිත එතෙන්ට ඇදී ගියා. මේ ගන්තර ඊටාම රමණීයයි. භාවනා කරන්න නම් හොඳම තැනක්. භාග්‍යතුන් වහන්සේ අවසර දෙනවා නම් මම එන්න ඕන මෙතෙන්ට භාවනා කරන්න. මේ විදිය කල්පනාවක් ඇති කරගත්තා. මෙහෙම හිතලා විහාරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා ස්වාමීනි මම ජන්තු කියන ගමට ආද පින්නපාත වැටියා. ඒ ගමාසල තියෙනවා කිමිකාලා කියලා ගන්තරක්. ඒක ඊටාම රමණීයයි. තනින් තන හොඳ ගල් තලා තියෙනවා. රිදී පටක්මින් ගඟේ වතුර ගලාගෙන යනව මොනරගිරා සැලලිහිනේ ආදීන්ගේ නාදය පැතිරෙනව මල් සුවඳ මිහි සුවඳ ආදී වශයෙන් මෙතන ඊ타ත්ම රමණීය තැනක් ඊ타ත්ම නිශ්චලයි ඒ නිසා මට හිතුණා භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ලැබෙනවා නම් මෙතෙන්ට එන්න ඕන කියලා භාවනා කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ලැබෙනවා නම් මම යන්න ඕන එතෙන්ට භාවනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ගිය ඔබ ගියහම මම හුදු කලා වෙනවා. ටිකක් ප්‍රමාද කරන්න වෙනත් භික්ෂුවක් උපස්ථානයට එනතුරු. සකොට මේගිය තෙරුන් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සලස් ආකාරයකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සම්්‍යක් සම්බෝධියට පත් වෙලා තමයි වාසය කරන්නේ. අවබෝධ කරගත් දේවල් නැවත පිරිහීමකුත් නැහැ. මට එහෙම නෙමෙයි. සතර මඟ සතර ඵල අවබෝධ කරගන්න තියෙනම මත්ෙහි කටයුතු රාශියක් තියෙනම ඒ නිසා මම භාවනා කරන්න යන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා. මේ විදිය වරක් නෙමේ දෙවරක් නෙමේ තෙවරක්ම මේ ගිය හාමුදුරුව බුදුරජාණන් වහන්සේට කියා හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගිය ඩිංගක් ප්‍රමාද වෙන්න තවත් භික්ෂුවක් එනතුරු කියලා වදාලා නැවත නැවත ඇවිටිලි කළා. කොට බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ මේ ගිය මම කියන්නේ ශ්‍රාවකයන්ට භාවනා කරන්න ප්‍රතිපත්ති ධර්ම පුරන්න කියලා. ඔබ කියනවා නම් භාවනා කරන්න යන්න ඕනේ කියලා මම ඉතින් ඒවට මොනවා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දන්නවා මේගිය තෙරුන්ගේ තම නුවණ මෝරලා මදි. භාවනාවට ගිහිල්ලා වරද්දගෙන ආපහු එනවා. ඒ නිසා මේ විදියට වදාළා. බැරි වෙලාවත් මේගිය හාමුදුරුව හිතුවත් බුදුරජාණන් වහන්සේ මාව තියාගෙන උපස්ථාව කරවා ගන්න බලාපොරොත්තු වෙනවා කියලා ඒක පාප සිතුවිල්ල. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරන්ට අවසර දුන්න කැමැත්තක් කරගන්න කියලා. ඉතින් මේ ගිය තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වැඳලා ඉතාම සතුටින් කිමිකාලා ගන්තරට ගිහිල්ලා ගල් තලාවක් මත වාඩි වෙලා භාවනා කරන්න සූදානම් මේ ගිය තෙරුන්ට කිමිකාලා ගන්තර පිළිබඳව මෙතරම් සිත ඇලී ගියේ උන්වහන්සේ අතීතයේ බොහෝ කාලයක් මේ ස්ථානයේ නලඟනන් පිරිවරාගෙන රජ සැපෙන්දලා තියෙනවා. ඒ නිසායි. ඉතින් උන්වහන්සේ මේ ගල්තලා මත භාවනාවට වාඩි වුණා විතරයි මහානකම අතුරු දහන් වුණා වාගේ වුණා. දැන් මනසින් රජකම් කරනවා. දැන් භාවනා ගැනවත් මහානකම ගැනවත් මොනවත් මතක නැහැ ඔක්කොම අතුරුදහන් වෙලා කියලා. දැන් මානසින් රාජකම් කරනවා. දැන් කොහෙද ඉන්නේ? ඇමති ගණයා පිරිවරාගෙන නාටකස්ත්‍රයෙන් සමග මේ සිංහාසනයේ වාඩි වෙලා ඉන්නවා. මේ විදිහට හිත භාවනාරමුණ අතහැරලා ඒ පැත්තේ ක්‍රියා කරන්න පටන් ගත්තා. අනතුරුව රාජ්‍ය සම්පත්තිය අනුභව කරමින් ඒකට ආස්වාද කරමින් කාම විතරකේ ඇති වුණා. මෙහෙම ඉන්නකොට බඩු සහිත හොරු දෙන්නෙක් රජු ඉදිරියට ගෙනාවා. එයින් එක හොරෙකුට මරණීය දණ්ඩණය නියම කිරීමෙන් ව්‍යාපාද විතරකයක් ඇති වුණා. අනිකාට ශිර දඬුවමක් නියම කිරීමෙන් විහිංසා විතරකයක් පහළ වුණා. ඉතින් මේ විදිහට මේ තෙරුන් වහන්සේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියන මේ වැරදි කල්පනාවලට වැටුණා. ඒ කාලේ ගස්වල දලුලා මල් පිපිලා සුවඳ හමනවා බමරු නද දෙනවා. වනයේට ආශා කිරීම මතෙන් කාම විතරකයක් රළු හඩින් නද දෙන පක්ෂීන්ගේ හඬ ආසා ව්‍යාපාද විතරකයක් ඒ පක්ෂීන් පළවා හැරීමට අදහස් ඇතිවීමෙන් විහිංසා විතරකයක් පහළ වුණ බව සඳහන් වෙනවා ඒ වගේම මෙහි වාසය කරමින් ඒ ස්ථානයේ පිළිබඳව ඇලීම නිසා කාම විතරකය. වනයේ හැසිරෙන අය ගැන සිත දෝෂ්‍ය වීමෙන් ව්‍යාපාද විතරකය. ඔවුන්ට හිරිහර කිරීමට අදහස් ඇතිවීමෙන් විහිංසා විතරකය. පහළ වුණා. දැන් ඉතින් මේ ගිය හාමුදුරුවෝ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියන මේවෙන් වට කරගෙන කෙලසුන්ගෙන් වට කරගෙන ඒවට අහු වෙලා වාසය කරනවා. මේ කඩන්න ගිය පුජ්‍යලයක් මේ මැස්සන් විසින් වට කරගත්තා වගේ. මේ මේගිය හාමුදුරුවන්ව කෙලසුන් වට කරගත්තා. කොහොම ටික වෙලාවක් යනකොට සිහි කල්පනාව ඇති වෙනවා. ඇති වෙලා හිතනවා අනේ මේ ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා වූ මම මොනවද මේ හිතන්නේ? කාමාදී වෙත්තරක පහළ වෙනවා. මේක නිന്ദා සහගතයි. මෙහෙම හිතලා භාවනාවත් අතහැර දමලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ සියලු විස්තර කියා හිටියා. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ මේ ගිය තෙරුන්ට ගැළපෙන ධර්ම දේශනාවක් කරන්නට අදහස් කළේ. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියන මේ විතර්ක තුනම මේගිය තරුන්ට පහළ වුණා. කාම විතර්ක කියන්නේ යම් යම් දේවල් පිළිබඳව ඇලීම් වශයෙන් ඇති වෙන කල්පනාව. ව්‍යාපාද විතර්ක කියන්නේ හිත නරක් වීම, නුරුස්නා වීම ගතියෙන් ඇති වෙන කල්පනාව. විහිංසා විතර්කය කියන්නේ සතුන්ට හිරිහර කිරීම වශයෙන් ඇති වෙන කල්පනාව. මේවා තමයි ඇතුළේ ඉතින් මේ ගිය හාමුදුරන්ට පමණක් නෙවෙයි මේක භාවනා කරන අයට හොඳ ආදර්ශයක්. ඇතැම් අයට භාවනාවට බැස්සාම භාවනා අරමුණ අතහැරලා නොයෙක් අරමුණු ඔස්සේ තමන්ගේ හිත දුවන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ මේගේ හාමුදුරන්ට උනේ. නොඑක් දේවල් ගැන කල්පනා වෙනවා. ඒ වෙලාවට ඒකට කියන්නේ අයෝනිසෝ මානසිකාරය කියලා. මේ ගිය හාමුදුරන්ටත් මේ විදිහට වෙලා සෑහෙන වෙලාවක් ගත වුණාට පස්සේ තමයි කල්පනා වුණේ මම මොනවද මේ හිතන්නේ කියලා. ඉන් භාවනා කරන යෝගාවචරයෙක් වුණත් ඒ වගේ වැරදි කල්පනාවල් තමන්ගේ හිතට එනමනම් ඒව මෙනෙහි කිරීම ආදී වශයෙන් කරලා හිටන් අයින් කළා දාන්නට ඕන දුරු කළා දාන්නට ඕන එහෙම කරලා තමන්ගේ භාවනා කර්මස්ථානයට හිත යොමු කරගන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේගිය හාමුදුරුවන්ට තමයි මෙතෙන්දි මේ ධර්මයේ දේශනා කළේ ගැළපෙන ධර්මයක්. අපරිපක්කාය මේගිය චේතෝ විමුක්තියා පංච ධම්මා පරිපාකාය සම්මත්තං මේ ගිය නොමේරූ චේතෝ විමුක්තිය මේරීම සඳහා කාරණා පහක් හේතු වෙනවා උපකාරක මේ චේතෝ විමුක්ති කියන පදේ තේරුම සිත කෙලසුන්ගෙන් මුදා ගැනීම සිතේ ඇති වෙන කෙලසුන්ගෙන් හිත මුදා ගැනීම තමයි චේතෝ විමුක්ති කියන්නේ එතකොට මේ හිත කෙලසුන්ගෙන් මුදා ගැනීමට තමයි කාරණා පහක් උපකාරී වෙනම කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට දේශනා කරනවා හිත මේගිය බික්ක කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ අපරිපක්කාය මේ ගිය චේතෝ විමුක්තිය අයං පඨමෝ ධම්මෝ පරිපාකාය සංවත්තති මේ ගිය මේ ශාසනයේ භික්ෂුව කල්යාණ මිත්‍රයන් ඇති කෙනෙක් වෙනවා කල්යාණ මිත්‍රයන් සමග නිතර යනවයනම ආශ්‍රය කරන කල්යාණ මිත්‍රයන්ගේ අවවාදානුශාසනා පිළිගන්නවා මුතුන්. මේ පදමාලාභ බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල තියෙනවා. ඉතින් මේ කල්යාණ මිත්‍රාදී කරුණ පිළිබඳව ඉදිරියේදී කරුණ ඩිංගක් විස්තර කිරීමට බලාපොරොත්තු වෙනම මේ විදිහට සිත කෙලසුන්ගෙන් මුදවා ගැනීමට උපකාරී වෙන ධර්ම අතුරෙන් මේ පළවෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ කල්යාණ මිත්‍ර සේවනය සමාධි විදර්ශනා වඩන මුල් කාලයේදී තදංග වශයෙන් හා විස්කම්බන වශයෙන් සිත කෙලසුන්ගෙන් මිදෙන. එහෙම සිදුවන්නේ මේ හිතේ කෙලෙස් අඩු වීම නිසා. පසු කාලයේදී මාර්ගඵල පහළ වීමෙන් සමුච්ඡේද පටිප්පස්සද්ද නිස්සරණ වශයෙන් මේ විමුක්තිය ලැබෙනවා. එෙහිදී මේ විමුක්තිය පරිපාචනීය ධර්ම කියලා වදාලේ ඒක මෝරවා ගැනීමට හේතු වෙන කාරණා මේ විමුක්ති පරිපාචනීය ධර්මයන් මේරුවාම තමයි විදර්ශනා නැමැති ගැබ්ගෙන ඒවා මේරීමට ගිහිල්ලා චේතෝ මිත්‍ය මුහුකුරා ගිහිල්ලා ඒ සද්ධාදී ඉන්ද්‍රයන් දියුණු වෙලා සිත කෙලසුන්ගෙන් මිදීමට හේතු මේ පළවෙනි කාරණේ හැටියට කල්යාණ මිත්‍ර ආශ්‍රය බුදුරජාණන් වහන්සේ වදාළා. බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥා බල මහිමේ නිසා ඒ වගේම උන්වහන්සේගේ දේශනා විලාස නිසාත් විවිධාකාරයෙන් මේ කරුණු දේශනා කළා. දැන් විමුක්ති පරිපාචනීය ධර්ම කියලා තවත් පහක් තියෙනවා. ඒ මොනවද? ශ්‍රද්ධාව නැති පුජ්‍යලයන් වර්ජණය කිරීම ශ්‍රද්ධාමන්ත පුජ්‍යලයන් ආශ්‍රය කිරීම හිත පැහැදෙන සූත්‍ර දේශනා මෙනෙහි කිරීම කුසීත පුජ්‍යලයන් වර්ජණය කිරීම බීරියවන්ත පුජ්‍යලයන් අසුර කිරීම සතර සම්මයක් ප්‍රධාන මෙනෙහි කිරීම සිහි මුලා වූ පුජ්‍යලයන් වර්ජනය කිරීම සිහි ඇති පුජ්‍යලයන් ආශ්‍රය කිරීම සතර සතිපට්ඨානයේ මෙනෙහි කිරීම සමාධිය නැති පුජ්‍යලයන් වර්ජනය කිරීම සමාධිමත් පුජ්‍යලයන් ආශ්‍රය කිරීම ඥාන විමෝක්ෂ මෙනෙහි කිරීම නුවණ නැති පුජ්‍යලයන් වර්ජනය කිරීම ඥානවන්ත පුජ්‍යලයන් ආශ්‍රය කිරීම බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ඥානචර්යාව මෙනෙහි කිරීම මේ විදිහට පුජ්‍යලයන් පස් දෙනෙක් වර්ජනය කිරීමෙන් පුජ්‍යලයන් පස් දෙනෙක් ආශ්‍රය කිරීමෙන් ධර්මකාරණා පහක් මෙනෙහි කිරීමෙන් සිත කෙලසුන්ගෙන් මිදීම නම් වූ නිර්මුක්ති පරිපාචනීය ධර්ම මේරීමට පත්වන බව සඳහන් ඒ වගේම තවත් ආකාරයකින් විමුක්ති පරිපාචනීය ධම්ම සිත කෙලෙසුන්ගෙන් මුදවා ගැනීමට උපකාර වෙන ධර්ම 15ක් තියෙනවා. මොනවද ඒවා? ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව, අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව, පහාන සංඥාව, විරාග සංඥාව. කල්යාණ මිත්‍රතාවය, ශීල සංවරය, දසකතාවත්වලාභියෙක් වීම, වීර්යාරම්භය, නිබ්බේධික ප්‍රඥා කියන මෙන්න මේ කාරණා පහයි. මේ කාරණා තිබුණත් විනේය ජනයන් দমনය කිරීමෙහි අග්‍ර වූ බුදු පියාණන් වහන්සේ මේගේ තෙරුන්ගේ අදහස් වශයෙන් මේ කල්යාණ මිත්‍රතා ආදී කාරණා පහක් දේශනා කර වදාළා. ප්‍රථමයෙන්ම කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලබා ගැනීම මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියනකොට ඒ කල්යාණ මිත්‍රයන් ලබා ගැනීම කල්යාණ මිත්‍රයන් එක නිතර යාමයේම ආශ්‍රය කිරීම කල්යාණ මිත්‍රයන්ගේ අවවාදයට නැමීම කියන කාරණා තුනම සම්පූර්ණ වෙන්න ඕන. කල්යාණ මිත්‍රයන් ලැබුණත් කල්යාණ මිත්‍රයන් එක එකට හිටියත් ඒ කල්යාණ මිත්‍රයන්ගේ අවවාද පිළිගන්නේ නැතිනම් කල්යාණ මිත්‍ර සම්පත්තිය සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ අග්‍රම ශ්‍රේෂ්ඨම උත්තම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ. උන්වහන්සේව ලබාගත් ආශ්‍රය කළා. සුනක්කත් හාමුදුරුව, දේවදත්ත හාමුදුරුව, කටමෝරතිස්ස, කෝකාලික ආදී අය ආශ්‍රය කළා. සුණක්කත් හාමුදුරුවෝ ටික කලක් බුදුරජාණන් වහන්සේට අප උපස්ථානත් කළා. මේ කල්යාණ මිත්‍රයන් ලබාගත්තා. කල්යාණ මිත්‍රයන් එකට ආශ්‍රය කළා. නමුත් කල්යාණ මිත්‍රයන්ගේ බසට නැමුනේ නැහැ. ඒ නිසා ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ආයත ලබා ගන්න බැරි මේ කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා සම්පන්නයෙක් වෙනවා, සීල සම්පන්නයෙක් වෙනවා, ශ්‍රුත සම්පන්නයෙක් වෙනවා, ත්‍යාග සම්පන්නයෙක් වෙනවා, වීරිය සම්පන්නයෙක් වෙනවා, සති සම්පන්නයෙක් වෙනවා සමාධි සම්පන්නයෙක් වෙනවා ප්‍රඥා සම්පන්නයෙක් වෙනවා මෙතන කාරණා 8ක් තියෙනවා ඒ ශ්‍රද්ධා සම්පත්තියෙන් බුදු ගුණ හා කර්මේපාක විශ්වාස කරනවා ඒ නිසා සත්‍යයන් කෙරෙහි ඇති හිතවත් බව අතහරින්නේ නැහැ. සීල සම්පත්තියෙන් ඇසුර කරන්නන් අතරෙහි ප්‍රියමනාප බවටපත් වෙනවා. සම්භාවනීය වෙනවා. ශ්‍රත සම්පත්තියෙන් චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදයේ ආදී ගැඹුරු ධර්ම අවබෝධ කරගන්න. ඡාග සම්පත්තියෙන් අල්පේච්ඡතාවය, සන්තුෂ්ඨතාවය ආදී ගුණවල පිහිටා සිටිනවා. වීරිය සම්පත්තියෙන් සත්වයන්ගේ හිතවල සඳහා වීරිය වඩනවා අතහරින්නේ නැහැ. සති සම්පත්තියෙන් නිතර එළඹ සිටි සිහියෙන් යුක්ත වෙනවා. සමාධි සම්පත්තියෙන් නිතර එකඟ සිතින් යුක්ත වෙනවා. ප්‍රඥා සම්පත්තියෙන් නිවැරදි අවබෝධය ලබනවා තමා සමග යන අනුගාමිකයන් නිවැරදි මාර්ගයේ අරගෙන යනවා. මෙන්න මේ ලක්ෂණ වලින් යුක්තයි කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයන් ගැන කතා කරනකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේලා, මහ රහතුන් වහන්සේලා, ආර්ය ශ්‍රාවකයෝ ඔක්කොම කල්යාණ මිත්‍රයෝ තමයි. එතනින් මෙහාට මේ දැන් සඳහන් කළ මේ ගුණවලින් යුක්ත වෙනවා නම් අන්නේ තනත්තා තමයි කල්යාණ මිත්‍රය. ඒ කල්යාණ මිත්‍රයා ලබා ගන්න ඕන කල්යාණ මිත්‍රයාව ආශ්‍රය කරන්න ඕන කල්යාණ මිත්‍රයාගේ අවවාදයට නැමිලා ඒවා පිළිගනිමින් කටයුතු කරන්න ඕන. මෙන්න මේ ටික වුණාම තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය සම්පූර්ණ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තමයි දේශනා ඊළඟට වදාරනවා එද මේ කිය බික්කු සීලවා හෝති පාතිමක්ක සංවර සංඋතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේත මේ pāli වාක්‍යයෙන් ශීල සම්පත්තිය ගැන තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. කාය කර්මාන්තීන්ගේ සුශීල්‍යතාව වශයෙන් නොවිසිරී පැවැත්ම තමයි සීලය කියන්නේ. එහෙම නැත්නම් ධානාදී කුසල ධර්මයන්ට පිහිටාධාර වන්නේ සීලයයි. සීලවා හෝති අනුවෙන් එබඳු සීලයකින් යුක්ත විය යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළා. පාතිමොක්ඛ සංවර සංයුත විහෙරති. භික්ෂුන් වහන්සේලාට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. අන්නේ සීලයෙන් යුක්ත වීම. එතකොට ගිහි පින්වතුන්ට ඒ අයටත් තියෙනවා ප්‍රාතිමෝක්ෂ සංවරයක්. පංචශීලය, අෂ්ටාංග සීලය, දස සීලය ආදී මේ සිල් ගෙහිපෙන් උතුම්ගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි. මේ ප්‍රාතිමෝක්ෂ කියන එකේ එක් තේරමක් තමයි මේ සසර අපා දුකින් මුදවනවා කියන එක. උතුම් තනට උතුම් තනතුරටපත් කරනවා සතර ආපාදුකින් මුදෝනවා කියන අර්ථය තමයි ඒකෙන් එන්නේ. ඒ වගේම ආචාර ගෝචර සම්පන්න මිත්‍යා ජීවේ ප්‍රහාණය කළ කායික දල දනුගතියෙන් වෙන් වී ආචාරයෙන් ශික්ෂාපද මනාකොට හැකීමෙන් ආචාරයෙන් හොය විනේ සදාන් වෙන හැටියට වෛශ්‍යාවන් ඇසු කිරීම ආදී අගෝචරයෙන් වෙන් වී වාසය කිරීම ඒ වගේම මෙතන ගෝචරය කියන එක තුන් ආකාරයි උපනිස්සේ ගෝචරය ආරක්ෂා ගෝචරය උපනිමද්ද ගෝචරය කිය. උපනිස්සේ ගෝචරය කියන්නේ අර කලින් කියන ලද යහපත් වූ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් වාසය කිරීම. නොයසෝ දෙයක් අහන්න ලැබෙනවා. අවබෝධ නොකළ දෙයක් අවබෝධ කරගන්නට ලැබෙනවා. අන්නේ විදිහේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම තමයි උපනිශ්‍රේ ගෝචරය කියන්නේ. ආරක්ෂක ගෝචරය කියලා කියන්නේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් චගොදුරවන රූප සද්දාදී අරමුණු විසෙහි කෙලෙස් උපදින්නට නොදී සිහිනුවණින් යුක්තව ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. ආරක්ෂක ගෝචරය උපනිබද්ධ ගෝචරය කියන්නේ සතිපත් සතර සතිපට්ඨානය. තමන්ගේ හිත බැඳ තැබිය යුතු ගෝචරයේ විෂය. ඉතින් බුදුරජාණන් වහන්සේම වදාරලා තියෙනවා කෝච බික්කවේ බික්කනෝ ගෝචරෝ සකෝ හෙත්තිකෝ විෂය. මහණේ පිය පරම්පරාවෙන් එන ගෝචරය මොකද්ද භික්ෂුව? යදිදං චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානයන් හිත පිහිටවාගෙන වාසය කිරීම තමයි උපනිබද්ධ ගෝචරය කියලා කියන්නේ. ඊළඟට අවසානයේදී වදාළ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛා පදේසු කියලා. ස්වල්ප මාත්‍රෝ වරදක් වුණත් මහා ලොකු වරදක් හැටියට හිතලා මහමෙරමින් හිතලා ඒ වරදෙන් බේරෙනවා. මෙන්න මේක තමයි සීල සම්පත්. ඔය දෙවෙනි කාරණා. පුනච පරං මේ ගිය බික්කු යායන් කතා අபிසල්ලේකිකා චේතෝයවරණ සප්පායා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත සේයතේදං අප්පිච්ච කතා, සන්තොට්ඨි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. හේව රූපාය කතාය නිකාමලාභේ, අකිච්ඡලාභේ, අකසිරලාභේ. අපරිපක්කාය මේගිය චේතෝ විමුක්තිය අයං සතියෝ ධම්මෝ පරිපාකාය සංඝා මේ විස්තරයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ දස කතාවත්තු කියන එක. කවද මේ කියන්නේ අල්පේච්ඡ කතා, සන්තුෂ්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, ශීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතාවයි. කෙලෙස් තුනී කරන සමතේ පස්සනා වැඩීමට සැප වූ කතාවෙක් වෙනමනම් ඒකාන්තයෙන් සසර දුකේ කලකිරණ පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස සියලු කෙලෙස් සංසිඳීම පිණිස දත යුතුය දැන ගැනීම පිණිස සම්බෝධය පිණිස නිවන පිණිස පවතිනවා. මෙන්න මේ දසකතා වස්තු කැමැති පරිද්දෙන් ලැබීම සුවසේ ලබන්න පුළුවන්කම ඇතිවීම මෙන්න මේකයි තෙවෙනි කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ බදාළ මේ දසකතා වස්තුව පිළිබඳව අති දීර්ඝ විස්තර තියෙනවා. ඒවා කරන්නට කාලයක් නැහැ. ඊතා කෙටියෙන් සලකනකොට අප්පිච්ච කතා. ලද දේන් තෘප්තිමත් වීම නැති ගුණ පෙන්වා ලාභ නොසෙවීම තමා තුළ ඇති ගුණවත් ලාභ ලබා ගැනීම අපේක්ෂාවෙන් ඒවා නොපෙන්වීම ආදී වශයෙන් අල්පේච්ඡතාවයෙන් යුක්තව වාසය කිරීම. සන්තුෂ්ඨිතා භික්ෂුවක් නම් තමන්ට ලැබිච්ච දෙයින් තමාගේ ශක්ති ප්‍රමාණයෙන් තමාට කැපසරුප් දෙයින් සතුටු වීම තමයි මේ සන්තුට්ටි කතා කියලා කියන්නේ. පවිවේක කතා. විවේක තුනක් තියෙනම ජන සමාජයෙන් ඈත් වී හුදකලාව භාවනා කරමින් වාසය කිරීම කාය විවේකය. නීවරණයන් ප්‍රහාණයකට ධාන ලැබීම මාර්ගඵල ලැබීම චිත්ත විවේකය. නිවන උපදි විවේකය. මෙන්න මේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන විවේකයන් පිළිබඳව කතා අසන්නට ලැබීම සාකච්ඡා කිරීම පවිවේක කතා කියලා වදාළ එක තමයි. ඊළඟට හතර වෙනවා අසංසග්ගගත. මේ සංසර්ගය කියන්නේ බැඳීම, එකට ඇලීම. ඒක පස්සාකාරයි. යම්කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ගැන හෝ වෙන යම්කිසි සිතාලන බැඳෙන දර්ශනයන් පිළිබඳව කෙලෙස් සහිත වීම. දැන් ස්ත්‍රියක් නම් පුරුෂයෙක් පිළිබඳව, පුරුෂයෙක් නම් ස්ත්‍රියක් පිළිබඳව දර්ශනයෙන් සිත බැඳී යාමට කියනවා ඒක තමයි දර්ශන සංසර්ගය කියන්නේ ඊළඟට යන් ඉත්‍රේ පුරිසාදීන් පිළිබඳව අසන්නට ලැබෙනවා අහවල් පුරුෂයා අහවල් ස්ත්‍රිය ඊටාම හොඳයි හැඩකාරයි ආදි වශයෙන් අන්න එහෙම ආරංචියෙන් ඒවට සිත බැඳීම තමයි සමන සංසර්ගය කියලා ඔවුනුන් සමග ආශාවෙන් කතාබස් කිරීමෙන් ඇතිවන බැඳීම තමයි සමුල්ලපන සංසග්ගය කියන්නේ. ඔවුනුන් පාවිච්චි කරන ඇඳුම් ආදී දේවේ දේවල් හුවමාරු කරගෙන පරිහරණය කිරීමෙන් ඇතිවන බැඳීම සම්භෝග සංසර්ගය. ඔවුනුන්ගේ අත්පා ආදී අවයවයන්ගේ පහස විඳීමේ ඇති වෙන බැඳීම තමයි කාය සංසර්ගය කියන්නේ. මේ සංසර්ගයන් අතහැර දැමීම. සංසාරේ සංවේගය ඇති කර ගැනීම. සංස්කාරයන් පිළිබඳ බය ඇති කර ගැනීම. ශරීරයේ පිළිකුල්තාවය සැලකීම. සියලු අකුසලයන් ගැන ලැජ්ජාව බය ඇති කර ගැනීම පිළිබඳ කතා අසංසග්ග කතා යන්නට ඇතුළත් වෙනවා. ඊළඟට විරියාරම්භ කතා. අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට කුසල ධර්මයන් වැඩිවීමට ගන්න බීරිය. වීරියාරම්භ. මේ විදිහට වීරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා පඤ්ඤා කතා ශීල සමාධි ප්‍රඥා පිළිබඳව කතා ඒවා ඉතින් සරල නිසා විස්තර කරන්නේ නැහැ විමුක්ති කතා කියන්නේ සිත කෙලෙසුන්ගෙන් මිදීම පිළිබඳව මෙතන විමුක්ති කියන්නේ නිවන විමුක්ති ඥාන දර්ශනය කියන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥාන කියලා තියෙනවා මාර්ගඵලයක් අවබෝධ කරගන්න අනේ ඒවට තමයි විමුක්ති ඥාන දර්ශන කියන්නේ. මෙන්න මේ කථාවස්තු 10න් යුක්ත වීම තමයි දසගතා වස්තු ලාභියක් වීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තුන්වෙනි කාරණය. ඊළඟට හතරවෙනි කාරණය හැටියට වදාළේ පුනච පරං මේකිය බික්කු ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්ල පරක්කමා අනික්කිට දුරා කුසලේසු ධම්මේතු මේකිය මේ යෝගාවචරය භික්ෂුව අකුසලේවත් පාප ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කුසල ධර්මයන් කියන සමාධි දර්ශනා මාර්ග ඵල උපදවා ගැනීම පිණිස නොපසුබටව වීර්ය ආරම්භ කරනවා. දැඩිව වීර්ය කරනවා දැඩි පරාක්‍රමයක් ගන්නවා. ලිහිව් නොව වීර්ය ඇති කරගන්නවා. කතරම් බාධක ආවත් අත නොහැර තමන්ගේ බලාපොරොත්තු සඵල වෙන තුරුම වීර්ය වඩනවා. මෙන්න මේක තමයි සිත කෙලසුන්ගෙන් මුදා ගැනීමට විමුක්ති පරිපාචනීය ධර්ම මෝරවා ගැනීමට හේතු වන කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ හතරවෙනි කාරණය. ඊළඟට පස්වෙනි කාරණය. පුණච පරං මේගිය බික්කු පඤ්ඤමා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය සම්මා නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනිය. මේ ගිය මේ භික්ෂුව යෝගාවචරයා විදර්ශනා ප්‍රඥාවෙන් ප්‍රඥාවත් වෙනවා. පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇතිවීම නැතිවීම දක්ුණා නුවණින් උද්‍යව්‍ය ඥාණයෙන් යුක්ත වෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ යන මේ කෙලෙස් කඳු බිඳ දැමීමට තරම් සමත් වූ ආර්ය මාර්ගයට පමුණුවන සසර දුක් කෙලවර කර දමන මාර්ගඵල නුවණින් යුක්ත වෙනවා මේක පක්ෂණේ විමුක්ති පරිපාචනීය ධර්මය මේ කාරණේදී විදර්ශනා ප්‍රඥා මාර්ග ප්‍රඥා කියන දෙකම ඇතුළත් වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ මේගිය තිරුන්ට විමුක්ති පරිපාචනීය ධර්ම පහක් දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ පහෙන් හතරක්ම කල්යාණ මිත්‍රයා නිසා ලබා ගන්න පුළුවන්. කල්යාණ මිත්‍රයන් ඇති තනත්තාට ශීලවන්තයෙක් වෙනමය දසකතා වස්තුලාභියෙක් වෙනමය ආරම්භන ලද වීර්ය ඇති කෙනෙක් වෙනමය ප්‍රඥාවන්තයෙක් වෙනමය කියන මේ කරුණ සම්පූර්ණ කරගන්නට පුළුවන් මුලින් ඒ කරුණ පහ වදාරලා ඊට පස්සේ වදාරනවා මේ කල්යාණ මිත්‍රයන් ඇති කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන කල්යාණ මිත්‍රයන්ගේ බසට නැමෙන ආවාදය පිළිගන්න තැනැත්තාට ශීලවන්තයෙක් වීමය දසකතා වස්තුලාභියෙක් වීමය අරඹන ලද වීරිය ඇතිවීමය ප්‍රඥාවන්තයෙක් වීමය කියන මේ காரணා හතරම සම්පූර්ණ කරන්නට පුළුවන් වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයා අතරෙහි උතුම් කල්යාණ මිත්‍ර වූ තමන් වහන්සේගේ වචනය නොසලකා කිමිකාලා ගන්තරට ගොස් භාවනාව අසාර්ථක කරගෙන පැමිණි මේගිය තෙරුන්ට කල්යාණ මිත්‍ර සම්පත්තිය ආදී ශාසන සම්පත්තිය පෙන්වලා ඊළඟට මේ භාවනාවට බාධක කර වූ කාම විතර්කාදියට ඉඳුරාම විරුද්ධ වූ භාවනා කර්මස්ථාන වදාරමින් බුදුරජාණන් වහන්සේ මේ විදියට දේශනා කරනවා තේනච පන මේගිය භික්ඛුනා ඉමේසු පංචසු ධම්මේසු පතිට්ඨාය චත්තාරෝ ධම්මා උත්තරි භාවේ සම්පා මේගියනේ භික්ෂුව විසින් මේ ධර්ම පහේ පිහිටලා අර කලින් කියාපු ධර්ම පහේ පිහිටලා මත්තෙහි කාරණා හතරක් ධර්ම හතරක් වඩන්නට අසභා භාවේ තම්බා රාගස්ස පහානා රාගය දුරු කිරීම සඳහා අසුබේ වඩන්නට මෙත්තා භාවේ තම්බා ව්‍යාපාදස්ස පහානාය ව්‍යාපාදය දුරු කිරීම සඳහා මෛත්‍රිය වඩන්නට ආනාපානස්සති භාවේ තබ්බා විතක්කූපච්ඡේදන නොයෙක් කල්පනාවල් බාහිර කල්පනාවල් නවතා ගැනීම සඳහා ආනාපාන සතිය වඩන්නට අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතා මේ මානය දුරු කිරීම සඳහා අනිත්‍ය සංඥාව වඩන්නට අනිත්‍ය සංඥිනෝ මේගිය අනත්ත් සංඥා සංඨාති මේගිය අනිත්‍ය සංඥා වඩන තැනත්තාට අනාත්ම සංඥාව පිහිටන අනත්ත් සංඤී අස්මිමාන සමුග්ඝාතං පාපුනාති දිත්තේව ධම්මේ නිබ්බාන මේ අනාත්ම සංඥාව ඇති කරගත්තු තනත්තා මානේ සහ මුලින්ම විනාශ කරලා හිටන් අස්නිමාන සමුග්ඝාත කියන මේ මාර්ගඵල අවබෝධ කර රහත් මාර්ගඵලය අවබෝධ කරගන්න. දිත්තේව ධම්මේ නිබ්බාන මේ ජීවිතයේදීම නිර්වාණ සම්පත්තියට පැමිණෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. මේ දේශනාවේදී අසුභය මෛත්‍රිය ආනාපාන සතිය අනිත්‍ය සංඥාව කියලා කර්මත්තාන හතරක් වදාළ බුදුරජාණන් වහන්සේ මේ එක පුජ්‍යලයක් කර්මස්ථාන හතරක් වඩන්නේ කොහොමද ආදි වශයෙන් ඔබට හිතෙන්නට පුළුවන් මේ ගිය තෙරුන්ට භාවනා කරන්න ගෙහින් සිදු දෙත් මේ ගිය තෙරුන්ගේ සිතත් බුදුරජාණන් වහන්සේ හොඳට දන්නවා ඒ නිසා උන්වහන්සේට මේගිය තෙරුන් වහන්සේට ගැළපෙන ආකාරයට තමයි මේ විදිය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් යම්කිසි ගින්නක් අතුගැටියකින් ගහලා හෝ වැලිපස් ආදියෙන් ගහලා හෝ නිමන්නට පුළුවන්. නමුත් මේ සියල්ලටම වඩා ගෙන්නට විරුද්ධ දේ තමයි වතුර. වතුර එසීමෙන් ගින්නම වහාම නිවිලා යනවා. ඒ වගේ කවර කර්මස්ථානයක් වැඩුවත් රාගය අඩු වෙනවා. නමුත් අසුභේ රාගයට කෙලින්ම විරුද්ධයි. වතුරෙන් ගින්න නිවෙන්න වගේ අසුභයෙන් රාගය නිවී යනවා. ඒ වගේම ද්වේෂයට මෛත්‍රිය විරුද්ධයි. වතුරෙන් ගින්න නිවෙන්න මාගේ මෛත්‍රිය නැමැති ජලයෙන් දේශේ නිමී යන. නොඑක් වැරදි කල්පනාවල් වලට විරුද්ධයි ආනාපාන සතිය. එතකොට ආනාපාන සතිය වැඩිමෙන් නොඑක් ආකාරයේ කල්පනාවල් එන එක ඒක නැවතිලා යනවා. ඒ වගේම මානයට විරුද්ධ එක තමයි අනිත්‍ය සංඥාව කියන එක. ඉතින් මේ විදිහට ඒ කාරණයන්ට කෙලින්ම විරුද්ධ ඉඳුරාම විරුද්ධ භාවනා කර්මස්ථාන වශයෙන් තමයි මේ විදිහට බුදුරජාණන් වහන්සේ අසුබය මෛත්‍රිය ආනාපාන සතිය අනිත්‍ය සංඥාව කියලා මේ කර්මස්ථාන හතරක් දේශනා කර වදාළා මේ භාවනා කර්මස්ථාන වඩනකොට මුලින්දන් දිගටම වඩන භාවනා කර්මස්ථානයට කියනවා මූල කර්මස්ථානය කියලා. ඒ අවස්ථාවලට අවශ්‍ය වෙන ආකාරයට උචිත ආකාරයට වඩන භාවනා කර්මස්ථානවලට කියන්නේ උපකාරක භාවනා කර්මස්ථාන කියලා. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මේගිය හාමුදුරුවන්ට මේ උපකාරක භාවනා කර්මස්ථාන වශයෙන් තමයි කර්මස්ථාන හතරක් දේශනා කර වදාළ. මේකට උපමාවක් තියෙනවා. එක ගොවියෙක් කුඹරට බැහැලා දෑකැත්තක් අරගෙන ගොයන් කපන. මෙහෙම ගොයන් කප කපා ඉන්නකොට ඒ කුඹුරේ වැට කඩාගෙන ගවරලත් ඇතුල් වෙනවා. එතකොට මේ ගොවියා මොකද කරන්නේ? අර දෑගත්ත පැත්තකට දාලා කෙවිතක් අරගෙන ඉක්මනට දුවලා ගිහිල්ලා හිටන් ගවෙන් පන්නාදා. ගවෙන් එළියට පන්නා දමලා චිබිත්ති හැටියට වැට හදලා බැඳලා ඇවිල්ලා ආයෙත් ගොයන් කපනවා. මේ උපමාවේ කුඹර වගේ තමයි මේ බුද්ධ ශාසනය. පුණ්‍යක්කෙත්ත කියලා දේශනාවේ තියෙනමනේ. මේ බුද්ධ ශාසනය අර කුඹර වගේ කෙත වගේ. ගොවියා වගේ තමයි යෝගාවචරය. දාගත්ත වගේ විදර්ශනා නුවණ. ගවයන් වටකඩාගෙන කුඹුරට ඇතුළු වුණා වගේ හදිසියේ ප්‍රමාද දෝෂයකින් යෝගාවචරයාට රාගාදී කෙලෙස් ඇති වේ. වැට වගේ සංවරය. කෙවිත වගේ අසභාදී උපකාරක කර්මස්ථාන. දැන් මේ ගැන තව ඩිංගක් අපි සලකා බලනකොට යම් කෙසේ යෝගාවචරයේ වාඩි වෙලා තමන්ගේ විදර්ශනා භාවනා අරමුණට අවධානය යොමු කරලා භාවනා මානසිකාරයේ පවත්තන. මෙහෙම කරගෙන යනකොට අර ගවයෙන් වැට කඩාගෙන කුඹරට ඇතුළු වුණා වගේ සංවරයේ බිඳගෙන රාගාදී සිතුවිලි එන්න පුළුවන්. ඒ රාගාදී සිතුවිලි එනව කොහොමද? අනාගාමි මගින් ප්‍රහාණය කරනතුරු කාමරාග ව්‍යාපාද එනවා. ඉතින් සාමාන්‍ය ජනයාට කරන්නට තියෙන්නේ ඒවා පාලනය කර ගැනීම. දැන් මෙහෙම විදර්ශනා භාවනා කර කර ඉන්නවා. ඉන්නකොට මොනවා හරි මේ භාවනාවට ආදාළ නොවන එක්ක රාගය ඇති වෙන සිතිවිලි પરම්පරාවක් එහෙම නැත්නම් දේශය ආදී දේවල් ඇති වෙන පරිසිතවිලි પરම්පරාවක් වෙනවා. අපි මුලින්ම හිතමු රාග ආදී සිතුවිලි પરම්පරාවක් වෙනවා. ඒවා ඉතින් ප්‍රහාණය කරනතුරු එනවා පාලනය කරගන්නටයි තියෙන්නේ. එතකොට මේ යෝගාවචරයට කරන්න තියෙන්නේ විදර්ශනා භාවනාව නවත්ත දාන. ඊළඟට අර ගොවියා සෙවිතක් අරගෙන ගවරැල පන්නා දැම්ම වගේ මේ රාගයට විරුද්ධ අසුභාරම්මණයක් ගන්නවා. තේසාලෝමානකා දන්ත ආදි වශයෙන් හෝ මේ කය මල මුත්‍ර ආදී මේ අපවිත්‍ර දේවල් වලින් හැදිලා කියලා පරම ප්‍රතික්කූලයි කියලා මේ අසුභේ පැත්තට අවධානය යොමු කරගන්නට. එතකොට අර සාගාදී සිතුවිලි පරම්පරාව අසුභේ බලයෙන් ඈත්ලා. අන්න ඒක තමයි අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මේ විදිහට යෝගාවචරය කරන්නට ඊළඟට මේ වගේම භාවනා කර කර ඉන්නකොට නවතත් යෝගාවචරයාට ව්‍යාපාදයේ මතුවෙන්න පුළුවන්. භාවනා කරන අයට බරපතල ලෙස ක්‍රෝධය, වෛරය, බද්ධ වෛරය වාගේ එහෙම ඇති වෙන්නේ නැහැ. සිතේ නසංසම් බව නොරුස්නා ගතිය නොයවසිරිමත් ගතිය වගේ තමයි මේ භාවනා යෝගීන්ට ඇති වෙන්නේ. එහෙම ඇති වුණාම අර ගොමියා කුඹරට ගවය ඇතුළු වුණාම කෙවිතක් අරගෙන ගිහින් උම් පන්න දාන්නවා. මෛත්‍රී භාවනාව නැමැති කෙවිත අරගන්නට. මෛත්‍රී භාවනා නැමැති කෙවිතෙන් මේ ව්‍යාපාදයේ නැමැති ගවයන් පන්න හරින්නට. ඒ විදිහට තමන්ගේ හිතේ පහළ වෙච්ච ව්‍යාපාදාය මෛත්‍රී බලයෙන් ප්‍රහාණය කරන්නට ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය කියලා දේශනා ඊළඟට භාවනා කරගෙන යනකොට නොඑක් බාහිර කල්පනාවල් ඇති වෙන්නට පුළුවන්. අර මේ ගිය හාමුදුරන්ට පහළ වුණා වගේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක පහළ වෙන්නට පුළුවන්. ඉතින් භාවනා යෝගීන්ට මේවා බලවස්සේ පහළ වෙන්නේ නැහැ. සමහර විට Taman දන්නේ නැතුවම සියුම් වශයෙන් කාම විතරකය, ව්‍යාපාද විතරකය, විහිංසා විතරකය පහළ වෙනවා. නමුත් භාවනා යෝගිය හොඳ සිහි කල්පනාවෙන් යුක්ත වෙන්නට ඕන දැන්මට මේ වාගේ මේ වැරදි කල්පනාවක් කාමාදී කල්පනාවක් පහළ වුණා කියලා ඒක තේරුම් ගන්නට එතකොට මොකද කරන්නේ අර ගොවියා කෙවිතක් කරගෙන අර ගවරැළ පන්නා දමන්න වගේ ආනාපාන සති නැමැති කෙවිත අරගෙන හිටන් මේ විතර්ක නැමැති කාම විතර්ක ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක නැමැති ගවයන් පන්නා දමන්නට. එහෙම පන්නා දමලා ඒ ගොවිය නැවතත් දෑගත්ත අරගෙන ගොයම් කපන්න වගේ විදර්ශනා භාවනාවට බහැලයිටන් තමන්ගේ මූල කර්මස්ථානයේ මඩන්නට ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය මෙහි මේ සංඥා යන්නේ අමුතු තේරමක් නැහැ අනිත්‍ය වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්වීමම අනිත්‍ය සංඥාවයි දැන් මේ විදර්ශනාව ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ අනිත්‍ය වශයෙන් භාවනා මානසිකාරේ පැවැත්තිය. තම ජීවිතය පංච උපාදානස්කන්ධය ඇති වෙන නැති වෙන නිසා අනිත්‍යයි. తాවකාලික නිසා අනිත්‍යයි වෙනස් වෙනස් ආකාරවලට විපරිණාමයටපත් වෙන නිසා අනිත්‍යයි නিত্য යන්නට විරුද්ධ නිසා අනිත්‍යයි දල වශයෙන් ඇති වෙන නැති වෙන ආකාරයෙන් අනිත්‍යයි මොනවද අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට ගොදුරවන රූප වේදනාදී ධර්ම මේ දැන් වහවහා ඇති වෙනවා නැති වෙනවා. ඒ ඇති වෙන නැති වෙන නිසා අනිත්‍යයි කියලා නැවත නැවත සලකනවා. අන්න ඒකයි මේ අනිත්‍යානුපස්සනාව අනිත්‍ය සංඥාව කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේ අනිත්‍ය සංඥා වඩන්නේ තමන්ගේ ජීවිතය පිළිබඳවයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා අනිත්‍ය සංඥිනෝ මේ ගිහ අනත්ත් සංඥා සංඨාතේ. මේ ගිහ අනිත්‍ය සංඥාව ඇති තනත්තාට අනාත්ම සංඥාව පිහිටනවා. අනත්ත් සංඤේ අස්මිමාන සමුග්ඝාතං පමපුනාති. අනාත්ම සංඥාව ඇති තැනැත්තා මේ අස්මිමාන සමුග්ඝාත කියන රහත් බවට පත් වෙනවා. මෙහිදී බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥාව ඇති තැනැත්තාට අනාත්ම සංඥාව පිහිටයි කියලා හිතනවා කියලා දේශනා අටුවාවේ කියනවා අනිත්‍ය ලක්ෂණේහි දිත්තේ අනත්ත ලක්ෂණං දිත්තමේව හෝති අනිත්‍ය ලක්ෂණේ අවබෝධ වුණහම අනාත්ම ලක්ෂණයත් අවබෝධ කළා වෙනවා මේ අනිත්‍යාදී ලක්ෂණ ඒකාබද්ධව තමයි පවතින්නේ. දැන් අනිත්‍ය වශයෙන් දකිනකොට දුක් වශයෙන්ුත් දකින. ඒ කොහොමද යදනිච්ඡං සංදුක්ඛං යමක් අනිත්‍ය නම් ඒක තමයි දුක් වෙනත් දෙයක් නෙමෙයි. එතකොට යං දුක්ඛං තදනත්ත යමක් දුක නම් ඒවම තමයි අනාත්ම වෙන්නේ එතකොට මේ අනිත්‍ය සංඥාව වැඩිමෙන් අනාත්ම සංඥාව වැඩෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ දුක්ඛ සංඥාව අත්තරලා එතෙන්ට යනවා නෙමෙයි. ඒක නොවදාලාට දුක්ඛ සංඥාවත් එක්ක තමයි මේ යන්නේ ගමන. ඉතින් මෙහෙම අනාත්ම සංඥාව ඇති කර ගැනීමෙන් අස්මිමාන සමුග්ඝාතං පාපුණාත් අස්මිමාන සමුග්ඝාතය කියන්නේ රහත් මාර්ග ඥානය. ඒකෙදි තමයි මේ අස්මිමානය සහ මුලින්ම විනාශ වෙලා යන්නේ. අනාත්ම සංඥාව තමන්ගේ වසඟේ පවත්වා ගන්න බෑ මේ ජීවිතේ පංච උපාදානස්කන්ධේ තමන්ට කීකරු නැහැ තමන්ගේ වසඟේ පවත්වා ගන්න බෑ ඒ නිසා ජරාවට යනවා ලෙඩ දුක් හැදෙනවා තමන්ට ඒවා නවත්ත ගන්න බෑ වසඟේ පවත්වා ගන්න අවසමත්ත නට්ඨේ අසාමිකත්වයෙන් මේකට හිමිකාරයෙක් නැහැ. බොහෝ දෙනා හිමිකම් කිව්වත් මගේ අම්මා මගේ තාත්තා ආදි මගේ දරුවා ආදි වශයෙන් මේ හිමිකමක් නැහැ. හිමිකමක් තියෙනවා නම් එයාට අවශ්‍ය දෙයක් කරගන්න පුළුවන්කම තියෙන. එහෙම හිමිකමක්. ශුන්‍ය tattේන නිවාසේ කාරක වේදක අදිත්‍යායක විරහේන ශුන්‍ය tattwa. මේක ඇතුලේ වාසය කරන්නේ අත්පාදී ක්‍රියා කරන්නේ දුක සැප විඳින්නේ ප්‍රධානියෙක් මේ පංච උපාදානස්කන්ධය ඇතුළේ නැහැ. ඒ නිසා අනාත්ම. මේ විදිහට අනාත්ම වශයෙන් දකින්නට ඕනේ. මෙහෙම අනාත්ම වශයෙන් දකිනකොට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි වදාලා අස්මිමාන සමුග්ඝාතං පාපුණාති දිත්තේව ධම්මේ නිබ්බාණං කියන. ඒ අස්මිමාන සමුග්ඝාතය නැමැති මෙලොවම නිවන අවබෝධ කරගන්නවා. මේ පරලෝකෙ හැම නෙමෙයි. මෙලොවම නිවන අවබෝධ කරගන්නම මේ බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගයේ ගමන් කළාම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ භාවනා කරන්න ගිහිල්ලා වරද්දගෙන ආපු මේ ගිය හාමුදුරුවන්ට මේ ගිය හිත කෙලසුන්ගෙන් මොදවා ගැනීමට මෙන්න මේ කාරණා පහක් තියෙනවා. කල්යාණ මිත්‍රතාවය, සීල සම්පත්තිය, දසකතා වස්තුලාභියෙක් වීම, නොපසුබට උත්සාහය ප්‍රඥාව කියලා. මේ காரணා පහ සම්පූර්ණ වෙන්නට ඕන ඊළඟට කල්යාණ මිත්‍ර සම්පත්‍ය ආදී තනත්තාට ශීලවන්තයෙක් වෙනමය දසාගත්තා වස්තුලාභියෙක් වෙනමය වීරියවන්තයෙක් වෙනවය ප්‍රඥාවන්තයෙක් වෙනවය කියන මේ කාරණා හතරම ලැබෙන බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඉන් අනතුරුව මේ කාරණා පහේ පිළිතලා ඊළඟට රාගේ ප්‍රහාණය වීම සඳහා අසුබේ වඩන්නය ව්‍යාපාදයේ ප්‍රහීන වීම සඳහා මෛත්‍රිය වඩන්නය නොඑක් වැරදි කල්පනාවල් විතරකාදී ප්‍රහාණය වීම සඳහා ආනාපාන සතිය වඩන්නය මානෙ නැති කිරීම සඳහා අනිත්‍ය සංඥා වඩන්නය අනිත්‍ය සංඥා වඩන තනත්තාට අනාත්ම සංඥාව පිහිටනමය අනාත්ම සංඥාව ඇති වුනහම අස්මිමාන සමුග්ඝාතය කියන මේ රහත් මාර්ගඵලයටපත් වෙන්න පුළුවන් වෙනවා මේ ජීවිතයේදීම නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ගියහාමුදුරන්ට වදාලා මේ අවස්ථාවේ උන්වහන්සේට ධර්ම අවබෝධයක් උනේ නැහැ නමුත් මේ ධර්මයේ මුල් කොට උන්වහන්සේ පසු කාලයකදී උතුම් වූ රහත් භාවයටපත් වුණා. දැන් ඉතින් බොහෝ වේලාවක් ධර්ම ශ්‍රවණය කළා. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් කුසල බලයේ හේතුවෙන් හැමදෙනාටම මේ සම්්‍යක් සම්බුද්ධ ශාසනයේදී මේතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන පැතුම තබා ගන්නවා